අපිට අවශ්‍ය කරන ආහාරයේ රසයට අසීමිතව කෑදරෙන්න ගිජු වෙන්න වෙලා තියෙනවා. අපි ගිජු කරලා තිනවා ඒ නිර්මාණ හදලා. දැන් අපි ආච්චිගෙන් ආතගෙන් අහුවත් මොනවද කැවිලි જાති එහෙම කන්න කැමති. ඔය ආස්මී කැවුම් එහෙම නැද්ද මං? හරි. ඒගොල්ලෝ. ඔව්. අදම නද. කේක් පුඩින් ආවල් જાති අරන් එන්නේ. ඒකයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද ඒකනේ? ඒ කියන්නේ රසයේ සඳහා ගිජු වෙලා ඒකට තැන දීලා. රස තෘෂ්ණාවෙන් ඒකට අවශ්‍ය දේවල් කරලා. දැන් ඒකේ ප්‍රතිඵලය බලපුවාම ගණිකෝ කරුණකෝ ගෙඩියක් මෙහාට. තවත් කරුණකෝ ගෙඩියක් අන්න ආච්චාත. අපේ වෙන කරුණ ගෙඩියක් පෙර ගෙඩියක් අන්න පුළුවන්. කොහොදාති. එහෙනම් ඒකට හේතුනේ මොකක්ද? අර විකෘති රසයට හදපු විකෘති දේ නිසා අපේ ළමයින්ගේ දත්තික පුංචික අවුරුදු 30 60 70ක් 80ක් 90ක් ජීවත් වෙන කෙනාගේ දත් ටික අවුරුදු පහෙන් ඉවරයි. හකේ දත් දෙපාරට එන්නේ නැහැ. ඉස්සරහ දත් කීවියක් වැටලා නැත්නම් යලි එනවා. සියලු දත් වැටලා එන්නේ නැහැ ළමෙක්. අර හකේ ආව දත් ටික එයාගේ ජීවිතේ කවදාරි අවසානකම් තිබිය යුතු දත් ටික අවුරුදු 15 යනට ඉවරයි ළමයා. දැන් මේ රසය අවිර දීලා තියෙන මෙලොවම පේනවන්නේ ද අපි හදාගත විවෘතිය ප්‍රകൃති යහපතක් දුන්නේ නැහැ කියන එක. එතනමත් ඒක කරලා තියෙනවා. ආ ඒකත් සාප්පුවෙන් ගන්න ඕනේ. ඒ ක්‍රමයේනේ තියෙන්නේ. ඉතින් එතකොට බලන්න අපි ජීවන වේදම වැඩි කරගෙන අපේ තියෙන කායික මානසික ශක්තිය දුර්වල කරගන්නවා. අන රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වැඩපිළිවෙලේ ආදීනෝ වැත්ත. මේ රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර වැඩපිළිවෙලක් ඇත්නම් ප්‍රයෝජනේ තකා පරිහරණය කරන රසයන්ට වහල් නොවිච්ච මේ ජීවිතයේදී ප්‍රඥා පූර්ණ කරගන්න කැප කරපු එබඳු ජීවිත රටාවක් හදා ගන්නවා. එබඳු බුද්ධිලා වැඩ කර නැති හරිය ඔක්කොම අයින් කරපුවාම ශාරීරියේ නිරෝගීභාවයට අවශ්‍ය ප්‍රතිශක්තියට අවශ්‍ය දේවල් ඔක්කොම ඉතුරු වෙනවා. අනවශ්‍ය විදන් සියල්ල නැති වෙනවා. ජීවන විදන් නිකම්ම බහිනවා. එයා පෝෂණය කරන්න ඉතාම සුළු දෙයකින් පුළුවන්. හැබැයි මහා ප්‍රඥාවන්තයි. අති සියුම් නැනනෝණින් අවංකත්වයෙන් සියලු දේ යුක්තයි. එහෙම පිරිසා පාලනය කරන්න පොලිසියක් හමුදාවක් අවශ්‍යත් නැහැ. වැඩ වැඩපොළව මුරකාරිය අවශ්‍ය නැහැ. ඒ කිසිම දෙයක් නැති අවස්ථාවක් පහළ වෙනවා එහෙමනම්. ඒ බඳු රටක් වශයෙන් මේ බොදු බෞද්ධ රට තිබුණා. ඒ කාලේ තමයි ශාස්ත්‍රීයකත්වයෙන් බැබළු. උනේ ඒ තිබිච්ච කාල සීමාවේ ඒ ධර්මයේ නැති නිසාම ධර්මයේ වැහිලා බාහිර දෙයක් ධර්මයේ කිය කී පතුරාගෙන එනවා. යථාභෝධී ලබන ධර්මයේ හැඟවිලා. ඉතින් තව තියෙනවා ප්‍රඥාව සහ බුද්ධිය. මේ දෙකේ තියෙන වෙනස. දැන් මේක දකින්න මෙන්න මෙහෙම දෙයක්. බුද්ධිය කියන වචනයෙන් පෙන්වන්නේ. මේ යලි යලි පහල කරන්නා වූ නිර්මාණාත්මක භාවයේ උදුරා හැරියන යම් හේතුවකින් එතන බුද්ධ වුණා. භවයේ උදුරා දමන අර්ථයෙන් බුද්ධ කියන්නේ. මතු මතු පහල කරන පැවැත්ම උදුරා දමනවා නම් යම් තැනකදී යම් ඵලයකින් ඒකට කියනවා බුද්ධ. බුද්ධ කියන්නේ හේතු ඵලයක්. භවයේ උදුරා දමනවා. ඒ භවයේ උදුරා දමන්නට ප්‍රකාරය දකින්න ඕනේ. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් කරන්නේ ඇත්ත ඇති ආකාරයෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැක්කට පස්සේ ඊළඟට පහින ඊළඟ ඇති වෙන තීරණේ නිගමනය තමයි. ඒ බඳු භවයේ උදුරා දමනවා මිසක් ඒ පස්සේ ගිහිලා වැඩක් නැහැ. අන බුද්ධ තමයි තීරණේ. ඒ තීරණයට මුල් වෙච්ච මනෝභාවය ඇති කරලා දෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව බුද්ධ නෙමෙයි. සීල සමාධි ප්‍රඥා විමුක්ති කියලා තව කැලලක් තියෙනවා. අනේ විමුක්තිය කියන එක බුද්ධ වලට යනවා. ප්‍රඥා කියන එක ඒකට හේතුව වුණා. ප්‍රකාරී පෙන්ලා දෙන්නේ. ප්‍රඥා චෛතසිකය තුල හටගන්න එකක් තමයි ප්‍රඥා කියන්නේ හිත තුල හටගන්න චෛතසිකය. බුද්ධ කියන්නේ ලෝකෝත්තර පැත්තට නැවිච්ච එක. ප්‍රඥාවේ තීරණය. සුද්ධ. අපි අර බුද්ධිය කියලා ඔගේ හඳුනන්න පටන් ගෙන තියෙන එක නෙමෙයි. ඒක ලෞකික අදහසක්. ලෝක සමත බුද්ධිය එකක්. නොබැඳෙන්නේ නොඇලී. නොඇලෙන්නේ මිදේ. මිදුනේ මිදුනේමි දැනගනි. අන කාරණා තුනක් කියවුණා. නොබැඳෙන්නේ නොඇලී. නොයලෙන්නේ මිදෙයි. මිදුනේ මිදුනේමි දැනගනි. මිදීම ඉස්සෙල්ලා පහළ වුණාට පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ පහළ වෙන්නේ පස්සේ. පෙර මම මේ බඳු දෙයින් ඇලුනා. මේ බඳු දැවීම මට හටගත්තා. මේ බඳු 1000න්ටපත් වුණා. දැන් මට මෙහෙම අවබෝධයක් ආවා. ඒ අවබෝධය නිසා මගේ මානසිකත්වයේ තැන්පත් වුණා. අකම්පේ භාවයටපත් වුණා. පෙර අල්ලා ගන්න ගති ලක්ෂණ නැති වෙලා ගියා. නිදහස් වුණ බව පේනවා. ඒ නිසා මං නිදහස් බව දන්නවා. අන්න විමුක්ති ඥානය. විමුක්තියටපත් වුණාට පස්සේ යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා වළනකොට තමන්ගේ தත්ත්වේ පේන්න පටන් ගන්නවා. ඒ தත්ත්වයටපත් වෙලා කියලා. අන්නේපත් වෙලා කියලා දකින්නකොට කියනවා විමුක්ති ඥාන දර්ශනය. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් තමයි දකින්නේ විමුක්ති ඥානය. විමුක්තියටපත් වුණ බව දකින්න ඕන. අපි එදත් මේ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යයිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හාකේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති මෙතන පෙන්වන්නේ දැන් මේ කියපු බණ අහලා අපිට එක තීරණයක් එනවා. ලෝකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ යම් දෙයක් වෙනා. ඒ තුල අනාගතයේ මිසක් ඒ තුල සැරිසරලා ඒවා දරා ඉඳලා ලවා ගන්න පුළුවන් පිළිසරණ සැනසෙල්ලක් නැහැ. తాවකාලික ආස්වාදයෙන් රවට රවට දුක් දෙනවා මිසක් එයින් එහාට සැනසුමක් ලබා දෙන්නේ නැහැ කියලා. මූල ධර්මයේ තේරුම් අරගෙන දැනගත්තාට පස්සේ එහෙනම් මොකද්ද සාන්ත ප්‍රණීත කියලා ඊළඟ ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඇස කන දිවනාසය ශරීරය මන කියන මේවායින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේ පිළිබඳ සැරිසරමි. මම මගේ දෙකක් හදාගෙන යම්තාක් යනවා දේතා ගිනි මිසක් සැනසුමක් නැහැ. ওই තීරණේ ආවට පස්සේ එහෙනම් සැනසුම කොතනද තියෙන්නේ? ඒ තුල සැනසුමක් නැත්නම් ඒ ඇස කන දිවනාසය ශරීරය මන යම් තැනක නැද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සමග සම්බන්ධය යම් තැනක නැද්ද? එතන පැවැත්ම ඉවරයි. පැවැත්ම යම් තැනක නැද්ද? එතන ගැටෙන්න, දැවෙන්න, තැවෙන්න කිසිම දෙයක් නැහැ. දිරන්න, කැඩෙන්න දෙයක් නැහැ. කරදරකාරී භාවයක් එතන නැහැ. එහෙනම් සාන්ත වෙන්නේ අන්නේ ඒකයි. අනේ සාන්තයි කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම ඒතං සන්තං ඒතං පනීතං. අන්නේ ඒක සාන්තයි ඒක ප්‍රණීතයි. මොකක්ද ඒතන? ඒක තමයි නිවන. රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ නිසා ලැබෙනවා යම් ප්‍රතිඵලයක්. එතන පටන්ගෙන ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි. මොකද හටගත් දෙයක් ඇති දෙන ගිනි. හටගත් දෙයක් නැති දෙන ගිනි නෑ. ඒ නිසා සාන්තයි ප්‍රණීතයි. ඒකේ පළවෙනි අත්දැකීම රාගක්ෂයෙන්, දේශක්ෂයෙන්, මොහක්ෂයෙන් ලබනවා. දෙවෙනි අත්දැකීම ලබන කෙනෙක් නැති නිසා ලැබුණු බව දන්නේ නැහැ. ලබන බව කල්තියා දන්නවා. අනුපරිශේෂ නිර්වාණය අරිහත් උනාදී පිරිනමපාණයෙන් පස්සේ සියලු දුකෙන් නිදහස් බව දන්නවා. ඒ තමයි ඉහෙළම සාන්තිය ඉහෙළම ප්‍රණීතිය නමුත් විදින කෙනෙක් එතන නෑ. ජීවත් වෙලා ඉන්නකම් රාගයේ ඇතිදෙන ගිනි රාගක්ෂය කළ හැකි ජීවත් වෙලා ඉන්නකම් රාගක්ෂය කිරීමේ නිවන් සාන්තිය ලබන. සෝපදීශේෂ නිර්වාණික වේග. ද්වේෂ ගිනි ද්වේෂක්ෂය වීමේ සාන්තිය ලබන. මෝහ ගිනි මෝහක්ෂය වීමේ සාන්තිය ලබනවා. ඒකත් මෙලෝඩි දකින නිවන් සාන්තිය. ඉතිරිලා තියෙන විපාකස්කන්ධය කවද්ද කෙලවර වෙන්නේ? එදැයි පස්සේ කායික මානසික කියනවා යම් කිසි දුකක් දාහයක් තිබුණා. ඒ සියල්ල මෙතන කෙලවරයි කියලා දකිනවා. කෙලවර වෙන්නේ ඉස්සෙල්ලා කෙලවර වෙන බව හිතෙන් දකිනවා. කෙලවර කළාට පස්සේ දකින්න හිතක් එතන නැහැ. ඉක්ුත් පිරිනුවන් පෑ බුදු පියාණන් වහන්සේලා යම් රූපයකින් පනවන්නේ පනවා නම් එබඳු රූපයක් නැත්මයි. යම් වේදනාවකින් පනවන්නේ පනවා නම් එබඳු වේදනාවක් නැත්මයි. යම් සංඥාවකින් පනවන්නේ පනවනනම් ඒබඳු සංඥාවක් නැත්නයි. යම් සංඛාරයකින් පනවන්නේ පනවනනම් ඒබඳු සංඛාරයක් නැත්නයි. යම් විඥානයකින් පනවන්නේ පනවනනම් ඒබඳු විඥානයක් නැත්නයි. එන මොනවා පනවන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකේ. ලෝකේ ඉන්නකන් දැනෙනවා. හැඳිනෙනවා. පැවැත්මක් විද්‍යාමාන වෙනවා. ලෝකේ කෙලවර කරපු දාට දැනීමයි හැඳිනීමයි පැවැත්මයි ඉවරයි. එහෙනම් එතන දැන් නිදහස්ව ඉන්නවා කියන කෙනෙක් සකස් වෙන්නේ නැහැ. ආ සාන්ත ප්‍රණීත ඉහළම සාන්තිය ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියනකොට ওই ධර්මාභෝධයේ ප්‍රතිඵලයේ හිතට එන්න ඕනේ. මේක තමයි දැකපු නිවන. දැකපු නිවන පස්සේ අත්දැකීම ලබන්න කියලා බුදුරණා දේශනා කළේ වුණා ඔකට. ඉතලා නිවන දකින්න. දැක්කට පස්සේ යාට කියන්න පුළුවන් ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියන්නේ එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි කියව මොකක්ද? ඒ තමයි නිවන. දැන් නිවන දැකලා තියෙන හින්දා ඇට එක තේරුම් ගන්න පුළුවන්. ඒක හැටි තමයි ඊළාට කියන්නේ මොකද්ද? සබ්බ සංකාර සමතෝ. යදිදං සබ්බ සංකාර සමතෝ. මොනවද ඒ කියන්නේ? ඒ නිවන කියන්නේ මොකද්ද? සියලු සංකාරයන්ගේ සමතේටපත් වීමක් ඇද්ද? නැගෙන්නේ නැහැ. චන්ද රාගයේ මුල් කරගත හිතවිලි ක්‍රියාවදන් නැහැ. ඒවා සංකාර සංකාර නිරෝධයි. අනුසංකාර සමතයි. සබ්බූපදී පටිනිස්සද්දෝ. ඡන්ද රාගයේ තිබුණොත් තමයි තණ්හාවෙන් උපාදාන හටගන්නේ. සියලුම උපාදානයන්ගේ පටිනිස්සග්ගෝ බැඳීමෙන් වෙන් වුණා. සියලු උපාදානයන්ගේ බැඳීමේ වෙන්වීමක් ඇද්ද? ඒකයි සාන්ත ප්‍රණීත. අන නිවනම එතන කිව්වේ. තණ්හක්ඛයෝ මේ තණ්හාව සමග සම්බන්ධයක් නැතුව ගෙවිලා ගියාද? නැති වෙලා ගියාද? ඒකයි ශාන්ත ප්‍රණීත. රාගයන්ගේ වෙන්වීමක් වුණාද? රාග ගිනි ඒකේ වෙන්ුණා නම් ශාන්තයි ප්‍රණීතයි. රාගක්කය. හරිද? රාග රාගක්කය. තන්න තණ්හක්කය. ඒ ඒ තැන බැඳීමක් හැඳීමක් වුණා නම් ඒක ක්ෂය වෙලා ගියා නම් එතන ගින්නේ. විරාගෝ. රාගයෙන් වෙන්වීමක් වුණා නම් ඒත් නිවන. නිරෝධෝ. සවුන් ගැහිමේ සැරිසැරීමේ වෙන්වීමක් වුණා නම් ඒකත් නිවන. නිබ්බානාන්ති. බැඳීමේ වෙන්වීමක් වෙනාද? ඒකත් නිවන. එහෙනම් මේ නිවන ගැන හඳුන්වන්න පින්නපු නම් ටික තමයි ඔය පෙන්වුවේ සබ්බ සංඛාර සමතේ ඒත් නිවනේ ලක්ෂණය. සමතෝ යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බූපති පටිනිස්සග්ගෝ මේ තවත් නිවන පෙන්වපු තව ආකාරයක්. නිවනට පත් වෙච්ච කෙනාට වැටහෙන තව ආකාරයක්. සංහක්ඛය තෘෂ්ණාව ක්ෂය වෙලා ගිය බව. ඒ වැටෙන තව ආකාරයක්. විරාගෝ කාගෙන් වෙන් වුණු බව. ඒත් නිවන වැටෙන තව ආකාරයක්. නිරෝධෝ හැරි හැරීමෙන් ඉවත් වුණ බව. තව ආකාරයක්. නිබ්බානන්ති බැඳීමෙන් නික්මී ගිය බව. බැඳෙන්නේ නැති බව. සමත කරනවා කියලා කියන්නේ ඒක නගී හිටින්නේ. දැන් රණ්ඩුවක් ඕලාහලයක් සමතේටපත් කරනවා කියනවා. දැඩි වෙලා තියෙන දඟලන, ඇලෙන, ගැටෙන, තරඟ කරන මේ ගති ලක්ෂණේ නැතුව යනවා. මනසේ. මනස හැම වෙලෙම සරල කරනවා. නැගී හිටින්න බලනවා. අනික මැඩ පාතාගෙන තමා පළවෙනි වෙන්න බලනවා. මේ ගති ලක්ෂණ ඔක්කොම සමත වුණාට පස්සේ ඒව නැහැ. මේක පැහැදිලි කරලා ගන්නකොට නිවන සිහිය පිහිටනවා. අනිත් දෙක සිහි පිහිටෙව්වොත් සිහි පිහිටලා සිහි නෙමෙයි පිහිලා දින අවසිහි. අනිත්‍ය දෙයක දුක්ඛ දෙයක අනාත්ම දෙයක සැපයි යහපතයි කියලා හිත පිහිටෙව්වොත් ඒක අවසීයෙන් කරපු වැඩක් මිසක් සතියෙන් කරපු වැඩක් නෙමෙයි. එවනම් සති සතිපට්ඨානය කරන්න සති පිහිටවන්න. සතියේ තියෙන එක දෙනයි. ඒ නිවන. නිවනේ මෙපිට පිහිටවන්න සතියක් නැහැ. නැහ සතිය පිහිටවනවා කියන්නේ කරන කරන වැඩ හිතාම හොතට මේ ලෞකික සී කල්පනාවෙන් කරනවා කියන එක නෙමෙයි. ඒක නිවනට හේතු වෙනවද? කෙසේද නිවනට හේතු වෙන්නේ? ඒ නිවන නිවනට මගද? කෙසේද නිවනට මග වෙන්නේ? අන්න ඒක දැනගත්තොත් සති සතිය පිහිටෙවුවා. නිවනට හිත පිහිටවලා නැහැ බලන්න. තීරණේ නිවනේ. දැන් බෞද්ධයෙක්ගේ බෞද්ධ භාවනා කරන හැම කෙනෙක්ගේම තීරණේ නිවන විය යුතුයි. නිවන නොවන ලෝක තීරණයක් ඇති කිසිම කෙනෙක් බෞද්ධ නාමධාරීන් මිසක් බෞද්ධ නෙමෙයි. ලෝකයේ හිත පිහිටවනකන් එයා බෞද්ධ නාමධාරියෙක්. බෞද්ධ නාමධාරණ කෙනෙක් විතරයි. බෞද්ධ කියන තැනට ගන්න නම් එයාට මේ ලෝකේ හිත පිහිටවන්න දෙයක් නැහැ කියලා දකින්න ඕනේ. එහෙම දැක්කනම් එයාට මේ ලෝකේ තව භාවනාවක් තියෙනවද? නිවනීමේ පිට. නිවන මුල් කරගත්ත නිවන කෙලවර කරගත්ත දෙනක හිත පිහිටවල හිටන් නිවන කරා යන හිත පිහිටවන්න භාවනා මාර්ගය. නිවන් ඵලයේ ලබනවා නම් භාවනාවේ පූර්ණත්වය. මේක තමයි ආර්ය විනී භාවනාව. නමුත් අද ආර්ය විනී භාවනාව කියලා මේ බොහෝ කර දෙන්නේ මේ බාහිර එක එක වැඩ පිළිවිලවල. අරයට යන්න මෙහාට යන්න අකුල උස්සන්න ගෙනියන්න තියන්න විවේචනය කරනවා නම් කියන්න වෙනවා ඒ වගේ. එහෙනම් කුඹලා බලන්න හකුල්ලා බලන්න එහෙම ඒවා ඉතින් තියෙනවා. ඔය අක්කො මේ ලෝකේ තියෙන ක්‍රියාකාරකම් මිස නිවන නෙමෙයි. නිවනට හිත පිහිටවල ගත්තේ නැති කෙනෙකුට සමාධිය පිහිටන්න ආර්ය සමාධිය පිහිටන්න විදිහක් නෑ. නිවනට හිත පිහිටවපු කෙනාට සමාධියක් වඩන්න කැලේකින් ගන්න ඕනේ නෑ. ගිහියේ පැවිදිය කියලා එහෙ බේද කරන්න දෙයක් නෑ. ඊයට තමන්ගේ ගෙදර ඉඳගෙන සමාධි ලබන්න පුළුවන්. ඉතින් ඒක අදත් ඔප්පු කරලා තියෙන දෙයක්. මේ බුද්ධ දේශනාව තුළ මේ තියෙන නීතාර්ථ නෙය්‍යාර්ථ දේශනා කියලා. හැඟවුණු අදහස් ඇතුව පිටින් එකක් පෙන්නනවා. මේ බුදුරන් වහන්සේගේ දේශනා රටාවක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිටපු ඊට පෙර බුද්ධාන්තරයේ කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියා. උන්වහන්සේ ලෝකයට නිවන් අවබෝධ කර ගැනීමට නිවන කෙලවර කරන්නට දහම් දුන්නා. ඒ දහම් වල අවසානයේ නිවන. නමුත් කාලයක් යනකොට ඒ නිවන්ට දුන්න මාර්ගය පිළිබඳව අදහස අයින් වෙලා. ඒ අදහස් වල ලෞකික අදහස් පටබැඳුණා. ඊට පස්සේ වේදීය වේද ග්‍රන්ථවලට අරගෙන වේද සාහිත්‍යයට සම්බන්ධ කරගෙන එදාගෙන ආපු දහම් ගාථා දහම් වැකි අරන් ආවා. ඒ ගෙනාපු දහම් වැකි. ලෝකෝත්තර ධර්මාර්ථයේ වැහිලා ගිය ලෞකික අර්ථයක් පෙන්වන්නට භාවිතා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ අබුද්ධෝත්පාද කාලේ ආව කාශ්‍යප බුදුරන් වහන්සේගේ වදන්වල. හැබැයි ලෞකික අර්ථයෙන් ගෙනාවා. ඒක තමයි බමුණු ළඟ තිබුණේ. ඒගොල්ලෝ ළඟ තිබුණේ චතුරාර්ය සත්‍යය. හැබැයි ලෞකික අර්ථයෙන් බ්‍රහ්ම ලෝකේ තමයි විමුක්තිය හැටියට පෙන්නේ. දුක්ඛ නිරෝධය හැටියට පෙන්නේ බ්‍රහ්මත්වයටපත් වීම. එතකොට අදහසේ ලෞකික වුණා. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ කියන වචනේ ආවා. ලෝක සත්වයින්ට අතපොත ගගා මෙත් වලවල ආදරෙන් කතා කරගෙන ඉන්නේ ওই જાතියව තමයි මේ පැවැත්ම තුල තියෙන ඒවා තමයි ග්‍රාම විහෙරණ හැටියට පෙන්නේ. ආර්ය ධර්මයේ තුල නිවන මුල් කරගත්ත ඒ පැතුම නැති වෙලා ගියා. ආර්ය අදහස නැති වෙලා ලෞකික අදහස ගෙනාවා. අර වචන සෙට් එක එහෙමම ආවා. වචන මාලාව එහෙමම. සත්‍ය බොජ්ජංග කියන ධර්ම වල ආවා. පද වල ආවා. ඒවට දීලා තිබෙන ලෞකික අර්ථ. ලෝකෝත්තර අර්ථය වැහිලා ගියා. ওই විදිහට හැම එකම. ඔයගේ ප්‍රධාන වචන වැල් තිබුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන. මේ සරණ වාක්‍ය තුන තිබුණා. හැබැයි ලෞකික අර්ථවලින්. තිබුණ බව ඔප්පු කරන්න ත්‍රිපිටකයේ හරණු තියෙනවා. අගික වාරද්වාජ සූත්‍රයේදී අගික වාරද්වාජ කියන බමුණ තමා හදාගත්තු දානේ බමුණෙකුට දන් දෙන්න හිතාගෙන යනකොට බුදුරජාන් වහන්සේ බමුණා තියෙන හේතු සම්පත් දැකලා ඒ පේන තැන ගහක් මුල වැඩ හිටියා. හැබැයි බමුණා වටවිට බලලා බමුණෙක් හොයාගෙන ගිහිලාමයි මේ දානි දෙන්නේ පුරුද්ද ඒකයි. බමුණා ඉස බුදුනේ කොණ්ඩේ බැඳලා ඉන්නේ බමුණ තාපසේ. බ්‍රාහ්මණයෝ කියලා ඉන්නේ ඒ කට්ටිය. හැවුලෝ වහගෙන කොණ්ඩේ බැඳගෙන ඉන්න කට්ටිය. හැබැයි කල්තියාම දැකලා උන්වහන්සේගේ හිතේ කොණ්ඩේ නැති බව අර විදිහට ඒ හිත මුඩු මහණෙක් එයානේ බමුණෙක් මං හොයන්න කියලා යන්න යනවා. කතා කරන්න ඉන්නේ. උන්වහන්සේ සිවුරෙන් ඉහවහගෙන හිටියේ. ඒකද වැළුවා සිවුරෙන් ඉහවහලා ඔළුවේ හැටි වෙන්නේ. ගියා ටිකෙන් ටික ලඟ වෙනවා. ළඟට ගිහිලා බලනකොට ඉස්සරහට ගිහින් බලනකොටයි පේන්නේ ඇතුලේ රකිබ කොණ්ඩේ නැති බව. ආපහු යන්නත් බෑ දැන් හැර පේන්නේ ඇවිදින්න. හේතු සම්පත් ඒ නිසා යන්න විදිහකුත් නැහැ. කොටු වෙලා ඉවරයි. ඒවර කල්පනා කරනවා ඉතින් බමුණෙක් වෙන්න බැරි කම නැහැ සමහර අය කොණ්ඩේ යන හැටි ඉන්නවනේ. එයාම කල්පනා කරනවා. ඒ කොණ්ඩේ ගිය බ්‍රාහමණයෙක් දන්නේ නැහැ. මෙයාගේ ගෝත්‍රය අහලා බලන්නකො. කියලා දැන් එයාගෙන් ඇහුවා. පිළිලා ඉතින්. බුදුරණන් හන්දෙන් අහනවා. මේ බාවක්නි කොහොමද බ්‍රාහමණයෙක්? නෑ. ඉතර හැදුනේ. මිනිසෙද? නෑ. දෙවියෙක්ද? නෑ. බ්‍රාහමණයෙක්ද? නෑ. ඔය විදිහට බුදුරණන් හන්දේ උත්තර දෙනවා. දෙවියෙකුත් නෙමෙයි, බ්‍රාහමණයෙකුත් නෙමෙයි. බමුණේ. එහෙනම් මොකෙද්ද? දැන් මෙයාට හරි ප්‍රශ්නයක්. ඉවසා ගන්න බෑ මේ ප්‍රශ්නෙට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ යම් බමුණෙක්යයි බ්‍රාහමණයෙක්යයි යම් කෙනෙක් හඳුන්වනවා නම් ඒ බඳු හඳුන්වන්නාගේ ගති ලක්ෂණය මම ළඟ නැති නිසා මම බ්‍රාහමණයෙක් නෙමෙයි කිව්වේ. ඔබ යම් මිනිසියෙක් කියලා යම් කිසි ගති ලක්ෂණයකින් හඳුන්වන කෙනෙක් ඔබ දන්නවනම් ඔබ අහන්නේ ඒ જાතිය කෙනෙක් ගැන. එහෙම જાතිය කෙනෙක් නවන් නිසා ඒවා ඉක්මවපු නිසා මම මිනිසියෙක් නෙමෙයි කිව්වා. ඔබ දෙවියෙක්ද කියලා අහන්නේ ඔබ යම් දෙවියෙක් ගැන යම් කිසි මේ ලෝකේ අල්ලාගත්ත කෙනෙක් බව ඔබ එයා දහතෙන් ඉඳගෙන. එහෙම අල්ලගත්ත දේවගති ලක්ෂණය මම අල්ලගෙන නැති නිසා මම දෙවියෙක් නෙමෙයි කිව්වා. බ්‍රහ්මේජ්ජ කියලා අහනට ඔබ අල්ලගන්නේ ලෝකේ අල්ලගත්ත කෙනෙක් ගැන. එහෙම අල්ලගත්ත ගතියක් මම අල්ලගෙන නැති නිසා මම බ්‍රහ්මයෙකුත් නෙමෙයි කිව්වා. ස්වාමීන් බ්‍රාහමණේ බ්‍රාහමණේ සමග කතා කරනවා. සාකච්ඡා කරනවා. මේ මමත් බ්‍රාහමණේ. මේ ඔබ වහන්සේ බමුණේද කියලා මම අහන්න හේතුව ඒකයි. මගේ නම් ගොත් ਵਿਚාරන්න එපා කියලා ඔබ වහන්සේ කියනවා. ඒතර කොහොමද මම දැනගන්නේ? ඔබ වහන්සේ මේ ටික දන්නවද? පද තුනක් ඇති අකුරු 24 දන්නවද? න අකුරු 24ක් ඇති පද තුන දන්නවද? කියලා අහන. දැන් අකුරු 24 පද තුන මොනවද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේකයි අකුරු 24 පද තුන. දැන් ওই භාෂාවෙන් ලියනකොට අකුරු 24ක් ලියවෙනවා. පද තුනක් කියවෙනවා. එහෙනම් අකුරු 24යි පද තුනයි භාවිතා කරගෙන ඇවිදලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා වවුණු. හැබැයි බුද්ධ කියලා ඒගොල්ලෝ හැඳින්නුවේ බ්‍රහ්මන්ට මිස අර තුන් ලෝකයේ දිනු බුදු පියාණන් වහන්සේට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකටත් උත්තරයක් දෙන්නේ නැතුව. උඹලා උඹලා යම්කිසි කෙනෙක් පිළිබඳ යාඥා කර කර පිරිසන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම එහෙම කෙනෙකුත් නෙමෙයි. එහෙනම් උඹලා වචන තුන තුල මං ඉන්නේ. දැන් ඒ වර ඔබ වහන්සේ නියම බ්‍රාහ්මණ මං අදයි අඳුරාගත්තේ. දන් දිය යුත්තේ අඳුරාගත්තා. උත්තරමේ අඳුරාගත්තා කියලා ධර්මාපදේ ලැබිලා එයාට ඔබ වහන්සේ මේ වගේ දානීය පිළිගන්නාසේ එකා කියලා පිළිගන්නේ. උන්වහන්සේ ගාථා දේශනා කළ ගන්න දානි ගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. සාසන සසුන් කෙත්ෙහි වපුරලා පිළ ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් දේශනා කිරීමෙන් තථාගතයන් වහන්සේට හුලව් යසේ ඉඳින දානියක් දෙන්න එපා. ලැබෙන පහු වේලාවක දානයක් දෙන්න කාක ආ කරන්න. ස්වාමීනි මේක මොකක් කරන්නේ? දෙවියන් සහිත මරුන් සහිත බමුණන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකයේ මාහෝ මාගේ ශ්‍රාවකේ කැර. ওই දානේ වළඳන කෙනෙක් නෑ දිරවන්න කෙනෙක් නෑ. ඔබ පූජා කරලා ඉවරයි. මම පිළි නොගත්තත් මේක දිරවන්නේ මෙච්චරයි. අනික් කෙනෙක් දිරවන්නේ නැති නිසා තමයි යෝග සතුන් නැති වතුරට දාන්න නැහැ යට කර දාන්න කිව්වේ. දැන් එහෙනම් බුදු පියාණන් වහන්සේ විසා පිළිගත්තේ නැසක් පූජා කරනවත් එක පූජා වෙලා ඉවරයි නේ. නේ අද මෙහි ඉන්න කට්ටිය කියන අපරාධේ බලන්න දාන තුජ කැමති අර වලට දැම්මා කියන. මොකද? කන්න දෙන්නේ තිබුණා. බුදුබණ දන්නේ හින්දා කන්න දෙන්නේ. බුදුබණ නොදන්නයි දෙනවා. අහ කන කැමති බල්ලෙකුට දැම්මා මොකද? ඒ ලෞකික තීරණෙන් ලෞකික තර්කය ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා. දිරවන්න බැරි එක දීලා පව් කරගන්නවා. සතර දිරවන්න නැති එක සතර දෙනවා. දීලා පාපය පුරව ගන්නවා. අපේ පඬිතු ඔළුව වලින් බුදුදහම වහලා ওই ටික දීලා ඉතින් අද ওই ටික කරලා තියෙනවා. ඉතින් ඒක ඒ දෘෂ්ටිය කාගත් අපේ සමහර අය අනේ අපොයි අපද අපරාධින මේක කරන්නේ අර වලටකින් හල්නවා කෑම ටික බල්ලෙකුට දෙන්න තිබුණ නැද්ද කපුටෙකුට දෙන්න තිබුණ නැද්ද කියලා අහනවා. මේ යථාර්ථයේ දකින්න නැතුවම ස්වභාවය ඒකයි. අපරාධය අර මඤ්ඤෝ කටිකාර කිරිබන පොඩියෝ ටිකක් ඉන්නවා. අහක දැම්මනේ උන්ට දුන්නේ නැතු වගේ වැඩ. මඤ්ඤෝ කර ටිකක් තඹලා කිරිබොන පොඩි උන් අවුරුදු දෙකේ පොඩි උන් හල්ලාගෙන අහක දාන්නට රෙඩි හොඳයි උන්ට දීපල්ලා කිව්වනම් මොකද වෙන්නේ හොඳ වෙයිද අර කඩාව ටික ඔක්කොම බඩිය අදින හදා ගන්න මැරෙනවා හොඳද ඒ වගේ බුදු පියාණන් වහන්සේ පමණයි දන්නේ බුදු පියාණන් වහන්සේට පූජා කරපු දේ දිරවන්නේ කාටද දිරවන්නේ නැත්තේ කාටද පොඩි එකාට කිරිබොනේ කාට මඤ්ඤෝ කක හැල්ල කැද කරලා දීලා දිරෙව්වත් බුදු පියාණන් වහන්සේට පූජා කරපු එක හරියට පූජා කළා නම් ඒක නම් දිරව ගන්න බෑ අපේ අධ්‍යක්ෂකවරු තිබුණා. හැබැයි හරියට පූජා කරපු දානෙත් එක්කලා අපි සම්බන්ධ තියෙන්නේ. ඕම බුදුහාඳුනේ පූජා මේ මං කියලා දිවට හරියන්නේ අවංකව හිතකින් බුදුන් සිහි කර කලාව කැප කර පූජා කළ පූජාවක් වුණා නම් ඒක බුදුන්ට ඒකාන්තයෙන් පූජා වුණා පිළිගත්තත් නොහිටියත් පූජා වුණා. එහෙම හරියාකාර කරපු පූජාවක් අන්න ගියොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. ඒක විනාශයක් වෙනවා. ඒ විනාශය අපි අධ්‍යක්ෂක දේවල් අපි හිටපු තැන්වලදී ඒ දවසක පූජාට තිබිච්ච එකක් විසි කරනකොට උඩ තිබිච්ච එකක් කොල්ලේ කීටම දාංගලේ දින කොල්ලේ අපි මේ ඉන්න කාලේ මොකද මේ පොල්ගහල පැත්තේ ඉන්න කාලේ ඒකේ අලුව කෑල්ලක් ගත්තම අලුව කෑල්ල කාලා හැඬ ගියා ගෙදර ගියා විතරයි කටයි දුණා තොල් පිළිගඳ ගන්න පටන් ගෙන තොල් ඉදිමිලා ඊට පස්සේ මරන්න දීලා කෑ ගහන තොල් පුපුරලා ඊට පස්සේ එයාගේ තාත්තා කාරණේ නොකියත් ඇයි දෙලා නම් සෙත් කරේ වතුර ටික ගිහිල්ලා තොල්ල හොදලා පොඩ පොඩ බඳුනාම අර අර ඉදුම ඒ වෙලට බැස්සා ඊට පස්සේ අනගහලා කිව්වා කමා කරගනි ඊට පස්සේ වැඩේ කරන්න එපා කියලා නැත්නම් පන්සල් වල නම් ඕන තරම් බුද්ධ පූජා කරන හැබැයි බුද්ධ පූජා කාලා ගිය කෙනාට මෙලොවදීම මන්ද බුද්ධිකයි පේන්නේ නැද්ද බොහෝ කොට මේ අයට ලැබෙන්නේ මන්ද බුද්ධියක දිරවන්නේ හරි භයානකයි. ඒවා තේරුම් ගන්න ධර්මානුකූලව. අපි හිතුමලා අපිට ඒවා කරන්න යන්න හොඳ නැහැ. දැන් සදිසා නමස්කාරේ. මේ අපේ බුදුරන් වහන්සේ දේශනා කරපු සදිසා නමස්කාරේ එකක්. ලෝකයා ඒ වචනේම අරගෙන කරුවේ උතුරට වැඳා, දකුණට වැඳා, නැගෙනහිරට වැඳා, බස්නාහිරට වැඳා, උඩට වැඳා, යටට වැඳා. දිසා හයට වැඳා. ඔක තමයි ඉස්සර කරගෙන හිටියේ. මේ සදිසා නමස්කාරයේ අන ලෝකෙ තිබිච්ච එක. ඕකේ හැඟවුණු අර්ථය තමයි මේ පෙරදිග කියන්නේ අර එකින් එකට පින්නවන් දෙමව්පිය එක පැත්තක්. ඒ වගේම පල්ලු යාළු මිත්‍රාදීන් එක පැත්තක්, ඇමති මැති අය එක පැත්තක්, දෙහිදක්කම් කරු එක පැත්තක්, ශ්‍රමණ බ්‍රාහමණ එක පැත්තක්. මේ මේ ආදි වශයෙන් එක එක පැත්තට මෙන්න මේකයි මේ ආර්ය විනය සදිසා නමස්කාරය කියලා පෙන්වන්නේ. අනේ හැඟවුණු අර්ථය. අපේ භික්ෂුන් වහන්සේලා වශයෙන් ඒ කාලේ පැවිදි වෙච්ච බොහෝ අය. ඔය බමුණු කුලවල ඉඳලා ඒ දහම් ඒ ක්‍රම අහගත් අය. කතාව තිබුණේ දෙතිස් කතා. වැදගත් කතාවල් බොහොම අඩුයි. නිවන් දකීමට අවශ්‍ය දහම් කතා, අල්පේච්ඡ කතා ඒවා නැහැ බොහොම අඩුයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහොම කතා කියන. අර පුරුද්ද. මහා වැස්සක් වහිනවා දවසක්. ස්වාමිනී අද නම් පුදුම වැස්සක් නේද? බුදුරන් වහන්සේට ඔහොම කියා හිටියා. ඔව්ව වල මේ වහින වැස්ස හතර දිවයින්ට මේක සාවාගේ වහිනවා. නිර්වත්ත නාගත් අයට සුද්ධ සුද්ධ වෙන්න පුළුවන්. පිරිසිදු වෙන්න පුළුවන්. කියලා වැඩියා වුණා. අන ව්‍යංගාර්ථයක් දුන්නා. දැන් අර හාමුදුරනේ මේක තෝරා ගන්න බැරුව ගියා. හාමුදුරුවෝ හිතාගත්තා ඒකින් ඉතින් ලෝකේ හැමතැනම වහිනවා ඇති. අමුතු જાතිය වැස්සත් නෑ බුදුරන් වහන්සේ කිව්වනේ. මේක හෙළුවෙන් නාගත්තු සුද්ධ වෙනවත් කිව්වනේ. කියලා මොකද කරන්නේ? ඔක්කොම එකලා සිවුරු ගලවලා එළියෙන් තියනවා එළියට බහලා වැටි දෙවෙනවා. එදා විසාකා උපාසිකාවගේ මහා දානයක් තිබිච්ච දවස. උන්නා කියන දාසිට කිව්වා ගිහිල්ලා බල්ලයිට හාමුදුරන්ට ආරාධනා කළා කියලා එන්න. බුදුරන් වහන්සේටයි වික්ෂුන් වහන්සේටයි දානය හදලා ඉවරයි කියලා. තමයි ආර්යාවනි කියලා ගිහිල්ලා බලනකොට ඔක්කොම හෙළුවෙන් නානවා එස් තෙමි තෙමි. ඒ පාර බැලුවා බල්ලා ආපහු ගිහිල්ලා කිව්වා ආර්යාවනි හාමුදුරුවෝ කවුරුත් නැහැ නිගණ්ඨය ගොඩක් නම් ඉන්නවා එළිය කිව්වා. ඒලාදී දැනගත්තා අර මොකද හරි නුවණ තියෙන කෙනෙක් විසාකා උපාසිකාව පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඔය දැන් හරි ගිහිල්ලාද කියලා. දැන් ගිහින් මම දැන් ආවුදුර ඇති කියලා. අර බෑ ගෙදර ගියාම. ඒ වරම දැන් ගිහින් බලන ඔක්කොම සිවුරු දාගෙන ඉන්නේ. නිකන්ට එකෙක්වත්. ඒ කාරණේ තේරුම් ගත්තා විසාකා උපාසිකාව. බුදුරණන් හතරික අනිත් ස්වාමීනි මේ භික්ෂුවන්ට වැසි සලුවක් අනුදැනව දාරන්න. ඔබ හරි කියන එක විතරනේ කරන්නේ. මේ නිර්වත නානාවේ කියලා ලැජ්ජ නැති වැඩක් මේ නිකන්ට ඒ වගේ. ඒකින්ද වැසිදලුවා කරන දන වදාරන්න කියලා බුදුරණන් හතර ඉල්ලීමක්. එහෙ මුල් කරගෙන වික්ෂුන්ට වැසිදලුවා කරන දන වදාරන කියලා විනය පිටකේ කතාව තියෙනවා. මහා වග්ගයේ. දැන් ගාන්න කල්පනා කළා ඒතොර අන්න ව්‍යංගාර්ථය තෝරාගන්න බැරි වෙච්ච හැටි. සැඟවුණු අර්ථයක් ඇතුලේ තිබුණා. මොකද්ද මේ හතර දිවෙන්ට වහින වර්ෂාව? ලෞතර බුදු ව්‍යානන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ සදාම් අමාවර්ෂාව හැමතැනම වහිනවා. මෙන්න මේ මේ වැහි බින්දු නෙමෙයි මේ කියන්නේ. සදාම් අමාවර්ෂාව. නිර්වත්ත නාගන්න කිව්වේ පාපයක් නොකර වැරදි නොකර විවෘත මනසකින් යුක්තව ඒ ධර්ම ස්නානය කරන්න. ඒතර සුද්ධ වෙනවා. ඒතර මාර්ගඵල ලබා ගන්න පුළුවන්. හරි හතරපත් වෙන්න පුළුවන්. ඒකයි ඒකේ ගැඹුරු ආර්ථය. අන්න අන්න ව්‍යංගාර්ථය. දහම්. අසුම් බලන මිනිසෙය කියලා බුදුරන් වහන්සේට කියනවා. ළඟට ගිහිලා බලනකොට. දහස් ගාණක් භික්ෂුන් වහන්සේලා කසින කිපිසින හලක් නෑ. ඔක්කොම නිශ්චලයි. බුදුම සංවරත්වය. කිසි කෙනෙක් ළඟ මෙහෙම සංවරත්වයක් ඇති පිරිසක් නැහැ. හොඳ ක්‍රමයක් තියෙනවා මෙතන මේක අල්ලගත්තොත් මටත් වැලක් ගත්ත හැකියි. මාත් මේ අස්සේ දමනය කරන පුද්ගලයන් මොන විදිහෙන්වත් උන් හික්ම ගන්න බෑ අරයට දඟලනවා මෙහාට දඟලනවා මහා කරදරයන් තියෙන. මන් දන්න ශාස්ත්‍රය අනුව නම් හික්ම ගන්න ක්‍රමයක් නෑ. මේ හාමුදුරුවෝ ටික හික්මවපු ක්‍රමය අහගත්තා නම් බුදුහාඳුරුවන්ගේ මටත් පුළුවන් ගිහිල්ලා මගේ අස්සේ ටික හික්ම ගන්න ඒ ක්‍රමෙන්. ඒ මොඩේ එහෙම විතරයි. මේක අහගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මේ දහස් ගානක් විසුණු වහන්සේලා හරිම සංවරයි. ඔබ වහන්සේ මේ සංවරත්වය ලබා දුන්නේ කොහොමද? මොකද ඒ ක්‍රමය? කියනකොටම අසේටිය දමනය කරන්න යොදා ගන්න පුළුවන් ක්‍රමයක්ද කියලා බලා ගන්න මම අහන්නේ. ඔය විදිහට උත්තරයක් දුන්නා. බුදුරන් වහන්සේ යනවා එතකොට අශ්ව දමන සාරකී දැනට ඔබ අශ්වය දමනය කරන්නේ කොහොමද කියන්නේ? මම හොනින් හදා ගන්න බලනවා. බැටි එක තරවට කරලා හදා ගන්න බලනවා. එහෙමත් බැරිව මරලා දානවා. දැන් මම කරන්නේ ඕක තමයි. ඉතින් මම මේ මගේ ශ්‍රාවක හදන්නේ තොහොමමයි. මාත් උන්ට හොඳින් කියනවා. බැරිනු තරවට කරනවා. මාත් බැරිව මරලා දානවා. අන්න ව්‍යංගාර්ථය. දැන් ලොකු ප්‍රශ්නයක් වුණා අර අසදමසාරිදිර යකෝ මේ කුරා කූඹියකවත් මරන්න කියලා නම් එපා කියන හිතන දේශනා කරන බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රාවකයෝ ගැන කියනවා හොඳින් කියලා බලනවා බැරි නම් තරවට කරලා බලනවා බැරිව මරලා දානවලු. එහෙමද මේ හදලා තියෙන්නේ. මට මේක තේරුම් ගන්න බැහැ. සාමිනී මේකේ අර්ථය මොකද්ද? මට මේක වැටහින්නේ. මේ හැඟවුණු අර්ථයක් මේකේ තියෙන බා පේන්නේ. ඉතින් අස්වදමතාර්ථී මගේ හොඳින් කීම කියන්නේ මෙන්න මේ දේ කරගත්තොත් මෙන්න මේ යහපත ලැබෙනවා කියලා ධර්ම දේශනා කිරීමයි. මේක තමයි මගේ හොඳින් කීම. ඒක අහන්නේ නැතුව තවත් වැරදි වැඩ කරනවා නම් ඔය වැරදි වැඩ කළොත් මෙන්න මේ විනාශය සිද්ධ වෙනවා මෙන්න මේ අපාගත වීම සිද්ධ වෙනවා කියලා ඒක නරක පැත්ත කියලා දෙනවා භයානක පැත්ත කියලා දෙනවා. ඒක තමයි මගේ තරවටුව. ඒකත් අහන්නේ නැතුව තවත් වැරදි කරගෙන නම් මගේ ශ්‍රාවක කියලා මම ගණන් ගන්න නැහැ පැත්තකට කරනවා. ඒක තමයි මගේ මරාදැකීම. මෙන්න මේකයි මයි කරන්නේ. අන බුදුරන් වහන්සේගේ මරා දැමීම. මම යාට හොඳින් කියන්නේ නැහැ නරකින් කියන්නේ නැහැ මගේ ශ්‍රාවකය කියලා ගණන් ගන්නෑ. මම මගේ ශාසනයෙන් පිට කෙනෙක් කියලා අයින් කරනවා. මෙන්න මේක තමයි ශාසනයෙන් බැහැර කිරීම තමයි මගේ මේ ශාසනයේ ආර්ය විනය මරා දැමීම කියන්නේ කියලා පෙන්වන්නේ. අන්න ව්‍යංගාර. හැඟවුණු අර්ථයක් තියෙනවා හරි ගැඹුරු අර්ථයක් පිටින් එකක් පෙන්වනවා. ඉතින් ওই පිටින් එකක් පෙන්වන්නේ අර පිටින් අර්ථයක් තිබිච්ච පදවලටමයි. ඒවා තමයි ගැඹුරින් ලෝකෝත්තර අර්ථය පෙන්වන්නේ. කලක් යනකොට ලෝකෝත්කාර්ථය ආයි වැහිලා. අර ඉස්සෙල්ලා ගත ලෞකිකාර්ථය ආයි පට බැඳ ගන්නවා. අර පදේ එහෙම පදවැල එහෙම ගේනවා අදහස වෙනස් වෙලා. දැන් කලක් යනකොට සාසනේ අතුරුදහන් වෙනවා කියන්නේ පදවැල් නෙමෙයි. ඔය කියන අර්ථේ ලෝකෝත්තර අර්ථය යට වෙනවා. එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේට බොහොම ප්‍රශංසා කරනවා. අපේ වේදයේත් ඔය කතාව තියෙනවනේ. අර වේදයේ තියෙන එකක් ඇදලා අරගෙන බුදුරන් වහන්සේත් ඒකම කිව්වා අපිත් කියන්නේ ඕකමයි කියලා සම වෙන්න හදනවා. දැන් මෙහෙම වෙවි ප්‍රශංසා කරනවා. එලාදී බුදුරන් වහන්සේ ගාතාවක් කිව්වා. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං අට්ටංගිකෝච මග්ගෝච කේමං අමත ගාමි නන්ති කියලා. කියනකොටම බොහොම ප්‍රශංසා කළා ආයහරයක් කියනවා. තාවිනේ මම ඒකට ප්‍රශංසා කරනවා. අපේ වේදිතේ ගාතාව තියෙන. අපි තුකෙන් බණ කියන. ඔබ වහන්සේගේ ධර්මයනේ කියන්නේ. ඔබ වහන්සේගේ ධර්මය අපේ ධර්මය සමානයිනේ. එහෙනම් ඔබ වහන්සේට මම ඒකට ප්‍රශංසා කරනවා කියලා ඔබ ප්‍රශංසාවක් කළා. දැන් බලමු අර්ථ වෙනස් වෙලා නැද්ද අදත්. ඒ පාර අහනවා බුදුරන් වහන්සේ. බමුණ ආරෝග්‍යා පරමාලාභා කියලා මම පදයක් කිව්වනේ. කොහොමද බණ්ඩේ විග්‍රහ කරලා දෙන්නේ ඔබ දන්න අර්ථය? ඇයි ස්වාමීන් නිරෝගීකම කොච්චර ලාභයක්ද? දැන් මං හරි නිරෝගී නේ වන්න මගේ අතපය. ඉතින් ඇදලා පෙන්නනවා, හයි හතිය පෙන්නනවා, නිරෝගීකම පෙන්නනවා. මට කොච්චර ලාභයක්ද මේ ලඩක් නැති. මේ කොච්චර ඇත්තක්ද මේ කියන්නේ? ආරෝග්‍ය පරමාලාභ කියන එක ඇත්ත. ඔය විදිහට උත්තරේ මේක තමයි මං දන්න අර්ථය කියන්නේ. බමුණ මට හොඳ උදාහරණයක් උපමාවක් මතක් වුණා. මේ වෙලාවේ. ඕවට වැටෙන හැටියට මේකට උත්තරයක් දෙන්නකෝ. එයා බමුණට කියන කාරණේ. ඇස් අන්ධ මිනිසෙක් ඉන්නවා. ඒ ඇස් අන්ධ වෙලා ඉන්න මිනිසයාට එයාගේ විශ්වාස යාළුවේ. කළු ගොමස් කළ රෙද්දක් ඇඳුමක් ගෙනත් දීලා හිටන් කියනවා. මේක හොඳ සුදු තාම ඇඳුමක් මේක ඇඳ ගන්න හරි ලස්සනයි හරි හැඩයි කියලා. අර ඇස් පේන්නේ නැති අන්ධ මිනිසයා. අර යාළුවාගේ වචනේ විශ්වාස කරලා. අර කළු ගොමස් කළ ඇඳුම අරගෙන ඇඳගෙන. හරිම ලස්සනයි, හරිම සුදුයි, හරිම තාම. මෙහෙම කිය කී අත ගන්නවා නම්. ඒ අන්ධ මිනිසයාගේ අදහස ගැන ඔබට මොකද හිතෙන්නේ? කියලා බමුණා කියනවා. ස්වාමීනි අන්ධකම මෝඩකම නොදැරිණකම නොතේරණකම ඇරින්න වෙන මොකද්ද? ඒ හින්දා නිහෙම කරන්නේ. ඔය උත්තරේ දුන්නා. ඒ පාර බුදුරන් හදින බමුණ ආරෝග්‍ය පරමාලාභා කියන එක තෝරන්න ගියහම ඔබ තෝරපු ක්‍රමයේ අටියට බලනකොට. අන්නේ අන්ධයයි ඔබයි දෙන්නාම එකවා කියලා මට පේනවා. ඒ අන්ධයත් එකයි ඔබත් එකයි. දැන් මේ මිනිස්සු ඊට වඩා අර්ථයක් මේක දන්නේ නැති නිසා බිම්බලාගෙන ඉන්නවා. ඉතින් අහනවා බවුන ඔබට ওই ගාථාව ওই වේදයෙන් ඉඳන් කියනවා කියලා කියන්නේ කොහෙන්ද ආවේ දන්නවද? ඔය ගාථා වේදේට ආපු හැටි. මට පෙර ලෞතර බුදුරයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා හිටියා. උන්වහන්සේ ওই ගාථාවෙන් නිවන් දකින්න වනක් දේශනා කළා. මේකේ අර්ථය පහු කාලයකදී වැහිලා. ওই පදවැල වේදයට අරගෙන ලෞකික අර්ථයකින් ওই වේද බ්‍රාහමණය බමුණු අරන් ආවා. ඔන්න ওই අර්ථය තමයි ওই ගාථාවට ඔබ කිව්වේ. ওই ගාථාවේ මුල වේදී වේදකාරයෝ නෙමෙයි. වේදේ ඉන්න ගුරුවරු නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ওই ගාථාව කිව්වේ. ඒක තමයි වේදේ රැවිදිට අද අරන් ඉන්නේ. අදහස වෙනස් කරලා ලෞකික අර්ථය. දැන් ආරෝග්‍ය පරමාලාභා කියන වචනේ ලෞකික අර්ථයක් ඔය දීලා තියෙන කියලා බුදුරජාණන් වහන්සේ ගොමස් කරලා ඇඳුම ඇඳගෙන හිටන් සුදුයි සුදුයි කියලා හිටන් අත ගාපු අන්ධයාට සම කරලා හිටන් පෙන්නුවනම් නිරෝගීකම පරමලාභය කියන අදහස. අද අපි මෙච්චර බෞද්ධ රටේ ලේ දන් දෙන තැන ගහන බෝඩ් එකේ මොකක්ද තියෙන්නේ? ආරෝග්‍ය පරමාලාභ. රෝහලේ මොකද්ද තියෙන්නේ ඉස්සෙල්ලා? ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම පරමලාභය. අර බමුණගේ අදහස නෙමෙයි අද බෞද්ධ රටේ තියෙන ඔය කතාවට තියෙන්නේ. එහෙනම් අදහස් වෙනස් වෙලා නැද්ද? බුදුරන් වහන්සේ දේශනා බමුණ ওই ගාථාවේ නියම අර්ථය දැනගන්න. ඔය ලෙඩක් නැතුව ඉන්න එක ලාභයයි කියන එක නෙමෙයි ඔකේ අර්ථය. ඔය පිටින් පෙන්වන එක නෙමෙයි. ඔකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද්ද මේ අර්ථය? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථාර්ථයේ තතු දැක්ක කෙනාට මේකේ નિසරුව වැටහෙන්න පටන් ගන්නවා. ධර්මානුකූලව පංච උපාදානස්කන්ධයේ හැටි දැක්කට පස්සේ මේක එකම රෝගයක් නේ. මේ පංච උපාදානස්කන්ධයේ මහා රෝගයක් වාගේ දකින්න පටන් ගන්නවා. මේ ලෝක සත්‍යය මේ පංච උපාදානස්කන්ධයෙන් අපිට රෝගයෙන් පෙළිලා. කෙලවරක් නැති රෝග වලට ගොදුරු වෙන. gediya කුණු වෙලා වැකෙන්නේ gediyak වැනි ඕජස් කරන gediyak වැනි මේ අත්බැව් ලබ ලබා. පංච උපාදානස්කන්ධය හරි වැදගත් දෙයක් කියලා බැඳි බැඳි රැඳි රැඳි. ඒක අත ගගා ඒක සුද්ධයි කියලා ඒ පස්සේ එනවා. මෙන්න මේක තමයි දහම් මැස නැති අය තමයි මේ අන්ධයා කියන්නේ. අනේ දහමැස පහළලා ඇති අන්ධයා වාගින්න පෘථජන මිනිසයා. පංච උපාදානස්කන්ධය හරි වැදගත් දේවල් කියලා අරගෙන මේ ලෝකයා කියන කියවන් අහලා. ඒවත් දරාගෙන. ඒවා විශ්වාස කරලා. ඒ වගේම තමාගේ හිත මිත්‍යා දෘෂ්ටියට ගෝචරලා රැවටිලා. වටිනා දෙයක් තමයි කියන නිගමයෙන් ඕක අතගගා ඉන්නවාට සුදු වැඳුම කියලා කළු ගොමස් කඩේ අතගගා ඉන්න අන්දයා වගේ. කවදා හරි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථයෙන් දැක්කට පස්සේ අනේ මෙබඳුන් එයාට පහළ වෙනවා දහම් පැස පහළ වෙනවා. දැන් අහන හරියට අර අන්ධයාට බේත් කරලා ඇස් පෑදුනා නම් ඇඳුම් බැඳගෙන අත ගගා ඉන්න වෙලාවේ. එයා දැන් මොකක් කියයි? අර ඇඳුම දැකලා කළු ගොමස් කඩයක් නේ මන් මේ ඇඳගෙන අත ගගා ඉන්නේ සුදු සාන් ඇඳුමක් කියේ. මේක ගෙනත් දුන්නේ කෙනා මට හිතවතේ කියලා හිතා හිටියද? මං රවට්ටපු එකනේ. අර ගොමස් කඩේ ඇඳුමක් ගලවලා විසි කරලා අර පුද්දලයාගෙන හිටින හිතවත්කමක් තියෙනවා ඒකත් අයින් කරවද නැද්ද? ස්වාමිනේක අයින් කරනවා ගොමස් කරලනත් අයින් කරනවා. එහෙනම් දහම් මහ පහළ වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධේ නැවති ඇඳුම. හරි වටිනවා කියලා හිතා හිටපේක. පැත්තකට විසි කරලා. ඒක දුන්න දෘෂ්ටියත් මගේ හිතවතෙක් වශයෙන් ආපු හතුරෙක් කියලා දැකලා අයින් කරනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධේ නැවති කුල තියෙනකම්. උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භාවಂತಿ කියන මෙන්න මෙතෙන්ට වැටෙනවා. මෙන්න මේක තමයි රෝගය රෝග ලක්ෂණය. මේ පංච උපාදානීය අසාරයි කියලා දැකලා අත්තර ගිය කෙනාට උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසා නිරෝධ්ජಂತಿ. මෙන්න නිරුද්ධ වෙන්නේ. මෙන්න රෝගේ නිවාරණය. මෙන්න ආරෝග්‍යය. මෙන්න මේ ආරෝග්‍යය ලැබුවා නම් රෝගයෙන් අහක් වෙලා අන්‍ය අරිහත්ත්වයටපත් වුණා. අන්න ඒක පරම ලාභය. ඔන්න ඕකයි ගාථාවේ තේරුම කියලා ධර්මානුකූලව ලෝකෝත්තර අදහසින් තෝරලා දුන්නා. දැන් අපිට අහන්නවත් තියෙනද ආරෝග්‍ය පරමාලාභම තෝරලා? බුදු පියාණන් වහන්සේ දුන්න දහම හැඟවිලා නැද්ද? කොච්චර හැඟවිලා? එහෙනම් බමුණු දහම නෙවිල මතු වෙලා තියෙන්නේ. නිවන් මාගේ යට වෙලා බමුණන් ගිලා ලෞකික මාග මතු කරලා නෙවිද තියෙන්නේ. ඉතින් නිවන් තියෙයි. නිවන් මාග ලැබි වැඩි ධානා මාර්ග පර හම්බ වෙයි. මේවා තේරුම් ගන්න ඕනේ මේවා තමයි සැඟවුණු දහම්. නෙයාර්ථ නීතාර්ථ වෙන් කරගන්න ආකාරය. ඒ වගේ විශේෂ දහම් වල ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම එකක්ම වචන වලින් ආවා. හැබැයි වචන වලින් ආවට ඒකවත් ලෝකෝත්තර අර්ථය තිබුණේ නැහැ. ඒ නිසා ශාසනය අතුරු දහන් වෙලා තිබුණා කිව්වේ. ඒවට බුදුරජාන් වහන්සේ නියම ලෝකෝත්තර අදහස දුන්නා. ඔය පදවැලට අදහස ඕක නෙමෙයි. මෙන්න මේකයි. මෙන්න මේ මග ගියමයි මේ අදහසින් ගත්තමයි නිවන් මග හම්බ වෙන්නේ. අන්න එහෙම දුන්නේවා තමයි අද හැඟවිලා තියෙනවා. නමුත් ත්‍රිපිටකය අදත් තියෙනවා. තෝරා ගන්න බැරි කම නිසා හෝ නුවණින් මෙනෙහි කරලා විමසලා ඒක කියවලා නැති නිසා හෝ ඔය දැන් අහු වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. දැන් මේ සප්ත ආර්ය ධනෙ පහදා දෙන්න කියලා ඉල්ලීම කරනවා. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනන්ත චාගෝච පඤ්ඤාමේ සප්තමන් ධනං. මේ ආර්ය ධන හත. ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ධනෙ, ඔත්තප්ප ධනෙ, සුත ධනෙ, ත්‍යාග ධනෙ, ප්‍රඥා ධනෙ. මෙන්න ආර්යයන්ගේ ධනවත්කම. ලෝකයාට කොච්චර ධනෙ තිබුණා. කෝටිපති වුණා. රාග දේශ මොහ සහගතන වැඩ පිළිවෙල දසකුසල් සහිතන. අවුරුදු 30 40 50 60 කාලය තුල මම මෙහෙමයි කියක ඉඳලා අර කරපු අසාධාරණ වලට අන්තිම හිඟා කන එවන් තැනක ඉහිම උපදින්න පුළුවන්. ඒ වෙනන සතර අපාගත සත්‍යය කියලා උපදින්න පුළුවන්. එදාට යාට ධනෙ පිහිට වෙලා නැහැ. ටික කාලයක් රවටලා තිබුණ තමා කෝටිපතිය කියලා. එයා දන්නේම නැතුව කොක් ගාලා ගියා විතරයි කෝටිපතිකම ඉවරයි. බැරිලා හරි ඒ කෝටිපති වෙලා හිටන් උද්දාමිලාජන කරපු බලු වැඩ වලින් බල්ලෙක් එහෙම වුණා. හරි හම්බ කරලා හිටන් අවුරුදු හදපු ඔකම ව්‍යාපාරික ස්ථාන ඔකම හදලා තියෙනවා. ආදායම් ගන්න තැනට කරුණු වෙනකොට මිනිහා මැරිලා. දැන් ඉතින් ඉන්න දරුවන්ට එහෙම උපදෙස් දීලා තිබුණේ. උන්ට ඔළුව පාත්නකොට ලොකු தත්වෙන් ඉඳගෙන කටයුතු කරගෙන ඉන්න හැටි. ඕවා තමයි දුන්නේ. හැබැයි අර කරපු බලු වැඩ වලට අර කුද්දලියා බල්ලෙක් කියලා දැන් හොඳට ආදායම් ඉන්න වෙලාවේදී බල්ලා දැන් බල් ටිකක් ලොකු වෙච්ච බල්ලෙක් කියලා අර පැරණි පුරුද්දට එනවා වලව්වට. කොහේ හරි යන දඩබල්ලේ කියලා ඉඳලා එනකොට මොකද කරන්නේ? ඇවිල්ලා ආව ගාම බලන්නේ අර මහේශාකේ කෙනාගේ පුරුවේ බුදියේ. ඉඳ ගන්න. ආවහම මොකක් කරයිද? දැන් දන්නවද පුතුරික මේ අපේ කෝටිපති තාත්තා තමයි මේ ඇජින් ඉන්නේ කියලා. ගත්තා පොල්ලා ගත්තා මුස්න විට ආයි නොවෙන්න දුන්නා. අනිත් පැත්තේ යනවා කුසියට සහය වකන්න. ගත්තා දොරකොල්ල දුන්නා පාරක්. ඉතින් හම්බ වෙයි. අඩු තරමේ කණ්ඩ වේලක් හම්බ කරන්න කෝටිපතිකම මැරිලා හිටන් අවුරුදු දෙකක් ගියා. ඒ මරණයෙන් පස්සේ Tamanට කණ්ඩ වේලක් හම්බ කරලා දෙන්න ඒ තමන්ගේ තිබිච්ච මුදල තමන්ගේ තිබිච්ච උද්දාමයේ වටිනවා කියලා රැකගත්ත එක දැන් ඉතින් පිළිසරණ වෙලා තියෙනවා. අගුපිලියේ පුදියෙන්නවත් එන්න දෙන්නේ නැති සත්ත්වය පන්නන බල්ලෙක් වෙලා හිටව පන්නන නේද? කොහොද අනේ? එයා ලෝකයා රවට්ටන මිල මුදල්, දේපොළ මේවා නෙමෙයි ආර්ය විනේ ධනෙ කියන්නේ. යම් ධනයක් ලැබුවා නම් ඒ හේතුවෙන් ලබන සුගිත මුදිත භාවය කවදා හරි විමුක්තියෙන් පූර්ණ කරගන්න තුරු කෙලවර නොවි ඔහු පසුපස එනවනම් ඔහුට ඉන්නකම් හරි ධනයක් ලැබුණා පැවැත්මේ ඉන්නකම් යම් කෙනෙක්ගේ ශ්‍රද්ධාව පිහිටියානම් බුදුදහම අහලා ඒ සත්‍ය කෙරෙහි විශ්වාස මාත්‍රයක් හෝ පිහිටියානම් ඒ ශ්‍රද්ධා මාත්‍රය පිහිටි පුතිල හතර පහෙන් නිදහස් පොඩි ධනයක් දහම් වෙලාදී ඒක අර අරු 30 40ට සීමා වෙච්ච එකක් නෙමෙයි එතන පටන්ගෙන නිවන් දක්නා ಜಾති දක්වාම සතර පාදුකින් නිදහස් කරන්න බලයක් තියෙනවා. සුගතියක සුගිත මුදිත සැනක උපද්දවන්න බලයක් තියෙනවා. එතන ඉතින් නතර කරන්නේ නැහැ. ආපහු යන්නේ. ඉතුරු ටික පූර්ණ කරන පැතර ඥානිය වඩන්න මග පාදනවා. ශ්‍රද්ධා ධනෙ පිළිදපු කෙනාට ලෝකේ අසාරත්වයේ මෙහෙමයි කියලා එක්තරා මට්ටමක හරි වැටහීමක් ආවනම්. ඔහු අයුතුකම් අසාධාරණකම් කරන මානසිකත්වයක් තිබුණා නම් ඒක දුර වෙලකින් ඔහුට සීල ගුණයක් පිළිදෙනවා. අන්නේ පිහිට කෙනාට සීල ධනයක් හම්බ වෙනවා. එයා මේ ලෝකේ යථාර්ථය පිළිබඳ එක්තරා මට්ටමක දැනුවත්කමක් ලබලා තියෙනවා. යථා දැනුම. ඒ තුලින් ඔහු ත්‍ෘත ධනයක් ලබලා තියෙනවා. එදා මේ ලෝකයෙන් ඔහු අත්හැරෙන පැත්තට, නොවැළෙන පැත්තට, විදින පැත්තට මනස පිහිලා තියෙනවා. ත්‍යාග කිරීමේ ලක්ෂණයද. මසුරු ගති නැහැ. ලෝකයාගෙන් ඇදගෙන බැඳගෙන ආත්ම ආත්මාදී වශයෙන් ආත්මලාභයට කටයුතු කරන්නේ නැති පුද්ගලයෙක් පාටපත් වුණා. ඔහුට ත්‍යාග ධනයක් ලැබිලා තියෙනවා. ත්‍යාග කරන මානසිකත්වය. ඔහුට ඇත්ත ඇති ආකාරයෙන් දැකලා නිවනේ මෙපිට සැනසෙන්න තැනක් නැහැ. අත්හැරීමේදී කෙලවර කරන්නේ කවද්ද? එදාට තමයි සියලු දුකෙන් නිදහස් කියන ප්‍රඥාව පහළ වෙලා තියෙන්නේ. ප්‍රඥා ධනෙ තියෙනවා. මෙන්න මේ ධන. එතකොට පාපයක් කරන්න ගියාම අයිත්‍ය අසාධාරණේ ලැජ්ජා විය යුතු දෙයක්, බිය යුතු දෙයක්, විනාශයටපත් වෙන දෙයක් කියලා දකින්න ඕන නිසා ලැජ්ජා බය කියන දෙක තියෙනවා. දේව ධර්ම තියෙනවා. එහෙනම් ඔහු එතන ඉඳලා ඒ අද්භවයේ මලන්නම් එක දෙවියෙක් වෙලා හරි බබෙක් වෙලා හරි සතර ගමන කෙලවර කරන් වැඩ කරගන්නවා මිසක් අතරමං වෙන්න සංසාරේ අතරමං වෙන්න උට හේතු නැහැ. ඒ ධනෙ සසර දුකෙම නිදහස් කරලා සසර අනාතත්වෙන් නිදහස් කරන ධනය. එහෙනම් මේ ධන හත හරි වැදගත්. සද්ධා ධනෙ ලබනකොටම අනිත් ධනත් ලැබිලා. ඒක තමයි යථාර්ථය. මේ ධනාතේ යම් ප්‍රඥා ධනයක් ඇද්ද? ඒ සියලු ධනයන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නනවා. දැන් ප්‍රඥා ධනෙ අර සියල්ල අභිභවා ගිහිලා හිටන් විමුක්තිය ලබා දෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ වචන තුනක් අහලා තියෙනවා. මේක මේ නිරුක්තයිතව විග්‍රහ කරලා දෙන්න කියලා. මේ කාම කියන වචනේ හැදුණු ආකාරය දකින්න ඕනේ. ඇයි කාම කියන්නේ? ක අමකාම නොමැරෙන බව අමෘතය සේ කර දමනවා නම් පහත් කර දමනවා නම් යම් වැඩපිළිවෙලකින් ඒක කාම වැඩපිළිවෙල. අම ක්ෂය කරන වැඩපිළිවෙලක් ඇද්ද කාම වැඩපිළිවෙල. කාම කියන්නේ ආස්වාදයන්ට නෙමෙයි. ආස්වාදයේ පස්සේ ගියොත් අමෘතය කියන නිවන ක්ෂය වෙලා යනවා. නිවන් පැත්තට යන්න බෑ. ආස්වාද කාම වෙන්නේ යන්නේ හේතුවේ. අපක් ෂේ කරන නිසා. අමහෙවත් නිවන නිවන ගෙවා හරිනා නිවන ෂේ කර දමනවා නම් යම් හේතුවකින් මේකට කියනවා කාම. දැන් මොනවද නිවන්ට නිවන්ට ගෙවා හරින්නේ නිවන්ට නිවන්ට වැයවන්නේ නැත්තේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන කාම ආස්වාද පංචකාම ආස්වාදයක් ඇද්ද? අන්නේ පංචකාම එයා පංච ආස්වාදිය පස්සේ ගියොත් අමෘතයේ නැමැති නිවනට බාධකයක්. ඒවා කාම වෙනවා. අමෘතයවන් නිවනට බාධා වෙන ආකාරය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ භුක්ති විඳින්න යනවා නම් එයා කාම අත්හැරපු නැති දෙන ඉන්නේ. එයාගේ භව කාම භව. යම්කිසි කෙනෙක්ගේ ඒ කියන්නා වූ අමෘතයයි කියන නිවනට බාධා පමනවන්නේ මත් වෙන කාමය. කාම හේතු කරගෙන මත් වෙන මට්ටමක ආවොත් තමයි බාධා පමනවන්නේ. දැන් මත් වෙන මට්ටම නිසා මෝහයටපත් කරනවා. මක් නොවන මට්ටමක් තියෙනවනම් ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව වැඩමින් ඔහු ඇසුරු කරපු කාම මාත්‍රය ඉවත් කරලා දමනවා. අතරින් වෙලි මිදී යනවා. ඒතකොට ඒ නිසා කාම තණ්හාව නිවනට බාධකයි. අනික තමයි භව තණ්හා. භව කියන්නේ භව කියන්නේ පහළ වෙනවා. බිහි කරනවා. බිහි කරනවා නම් යම් තැනක හට ගන්නවා නම් යම් තැනක යම් යම් ಜಾති ඒකට අවශ්‍ය කරන්නා මේ ලෝකයේ සඳහා බැඳීමක් ඇද්ද පැවැත්ම සඳහා බැඳීමක් ඇද්ද පැවැත්මට තියෙන බැඳීම ජීවත් වෙන්න තියෙන ආසාව අපහ භවතන්න භව කියන වචනේ පෙන්වන්නේ පහල කරලා දෙනවා භව භව කියලා කියන්නේ පහල කරවනවා පහල වන තැනට දානවා කියන එක මේ පහල වෙනවා කියලා වචනයක් තියෙනවා යමක් හට ගන්නට කියන්නේ පහළ වෙනවා. පහළ වෙන එකේ අනික් වචනේ ඉහළ වෙනවා. ඉහළ වෙන්න නම් නිවන් මඟ එන්න ඕන. එයින් පහළ වෙන ඒවා ලෝකේ. ලෝකේ තියෙන්නේ පහළ වෙන ඒවා. ලෝකෝත්තර නම් ඉහළ වෙන ඒවා. ඉතින් පහළ වෙන ඒවා තමයි අපි අද හිතා ඉන්නේ නිදාන පහළ වුණා. පහළ වෙනවා කියන්නේ හරි වටිනා දෙයක් කියලා හිතා ඉන්නේ. පහළ වෙනවා කියන්නේ ලෝකේ හටගත්තා. පහට ආලය කරන්න ඕන වෙනකොට පහ ආල වෙනවා පහළ වෙනවා. පහමකද්ද පංචකාම. පංචකාම වස්තුන්ට ආලේඛන සත්‍යයටපත් වෙනු පහ ආල වුණා පහල වුණා. ඒක අහකලා ඉහ නැමැති ප්‍රඥාවට ආලය කළොත් මොකද වෙන්නේ? ඉහට ආලය කළොත් ඉහ ආල ඉහළ වෙනවා. අනේ ඉහළ පහළ නිරුක්ති දකින්න හැටි. පහට ආලය කරන තාකල් පහ ආල පහළ වෙලා. ඉහට ආලය කරන තාකල් ඉහ ආල ඉහළ වෙලා. ඉහ කියන්නේ ප්‍රඥාව. පහ කියන්නේ පස්වෙනි ඉන්ද්‍රිය තමයි කාමය. පංචකාමීට ආලය කරන්න ගියොත් පහට ආලය කළා 15 වෙනවා. ඉහළ නෑ එයා. එයා ඉන්නේ 15. ප්‍රඥාව ඉහළ සම්බන්ධයි. උපමාව එහෙමයි. ඉහට ආලය කරපු කෙනාට ඉහට ආලය කරපු කෙනාට ඉහළ සම්බන්ධයි. බබලුව සම්බන්ධයි. විභව තණ්හා කියන්නේ. දැන් එවඳු වන්නාව පහළ වෙලා ඉන්නේ ඒවා බැලුවාම. ඒකිනුත් ඒ ටිකවත් දකින්නේ. මේ මේ පහත් වැඩේ කළොත් මේ මේ තැන උපදිනවා කියන එක පිළිගන්නේ තත්ත්වයටපත් වෙනවා. එයා මොනවා කළත් එහෙම වීමක් නැහැ. පින්පල දෙනවා කියලා එකක්, පව්පල දෙනවා කියලා එකක් නැහැ. දැන් මේ දෘෂ්ටිය ගන්නවා. ඒ දෘෂ්ටිය ගත්තාම ඊටත් වඩා අන්තයි. පව්පල දෙනවා කියන බය තියෙන තාකල් ඒ බයටවත් නිකන් ඉන්න පව් කරන්නේ නැතු. ඒකේම මිදිලා ඉන්නවා. කොච්චර මොනවා දුස්චරිත කළත් කොච්චර මොන දේවල් කළත් පව් කියලා එකක් නෑ කියන දෘෂ්ටිය ගත්තොත් එහෙම. අර පන්න හිලවුන්ට ඉනිවන් බැඳා වගේ අර වැරදි වැඩ කරලා තමන්ගේ ආස්වාදයේ බලාපොරොත්තු වෙන ලෝකෙට දැන් ඕන නැවෙනවා අර ටික කරගන්න. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? විභව තණ්හාව හරි බයන්නේ උච්ඡේද දෘෂ්ටිය. එතන වැහෙනොත් සිද්ධ වෙන්නේ ඒකයි. භව තණ්හාව සාස්ත්‍ව දෘෂ්ටියට වැටෙනවා. විභව තණ්හා උච්චේ දෘෂ්ටියට වැටෙනවා. සත්ත්‍ය සත්ත්‍ය බොජ්ජංග ධර්ම වැඩිම රෝග නිවාරණයට බලපාන ආකාරයේ. දැන් මේකත් හුඟක් වැදගත් දෙයක්. දැන් ලෞතර බුදු පියාණන් වහන්සේට ආබාධ හැදුනහම සත්ත්‍ය බොජ්ජංග අහලා ඒ සීකනට ආබාධ දුරුණා කියලා. දැන් මෙතන තියෙන වෙනස මොකද්ද? කොහොමද මේකේ වෙන්නේ? අපේ මනස අපිට නොපෙනී නොඑක් දෙයට ආහාර නිපදවනවා. හිත යම් යම් ආකාරයක් නම් චිත්තජ රූප නිපදවනවා ඊට අනුකූලව. මෙන්න මේ චිත්තජ රූප නිපදෙවි යම් ගති ලක්ෂණයක් අනුවද? නිස්පාදනය වෙන්නේ යම් ගතියට අනුවද? ඒකිට ඒකට ආවේනික වෙන ශක්තියත් ඊට අනුකූලයි. යම්කිසි රෝගකාරක බවට පත් කරන මූල ධර්මයක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ කියන්නේ රෝග මූල තුනක්. අභ්‍යන්තර මනසේ හටගන්න රෝග මූල තුනක් තමයි ලෝභ, දේශ, මෝහ. ලෝභයෙන් යම්කිසි ආස්වාදගෙන දෙන දේවල් ලෝභ සහගතව ඇසුරු කරන්න ගියොත් ඒ මානසිකත්වයේ තුලින් ඔහුට නැගිනා චිත්ත රූප කොටස. ඒ කොටස මොකෙටද සම්බන්ධ වෙන්නේ? අපේ ඇඟේ සෙම කියන දේ නිෂ්පාදනය කරන්න. සම්බන්ධ කරන එකක් තමයි ලෝභ කියන එකෙන් පහළ වෙන්නේ. ඒ විකෘති සහගත ලෝභයටපත් වුණොත් විසම ලෝභයටපත් වුණොත් ඒ හැම විකෘති කරන්න හේතු වෙනවා. එයා විෂම සෙම් රෝග හටගන්න හේතු වෙනවා. ලෝභය නිසා හටගන්න අර ශක්තිය. එහෙනම් යම් කිසි කෙනෙක් කර්ම ශක්තිය නිබදවනකොට නිබදවන වේලාවේදී කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඊට අනුකූල වන්නා වූ ශක්ති රූපයන් නිබදවන්න. අවශ්‍ය ශක්ති විශේෂයේ නානාක්ෂණික කර්ම ශක්තිය කියලා ශක්ති ගවඩාවේ තැන්පත් වෙනවා. එහෙනම් භවයේ තැන්පත් වෙනවා. මෙන්න භවයේ තැන්පත් වෙන මේ භවයේ හිටපු කර්ම ශක්තිය තමයි. විසම ලෝභයෙන් ලෝභයෙන් පහල කරානම් ඊට අනුකූල පරිසරයක් හැදිච්ච වෙලාවක ඒ කයට සේම් රෝග හදන්න ක්‍රියාත්මක වෙනවා. විපාක වශයෙන්. ඒ ඒ මොහොතේ තිබුණා නම් සංකාර වශයෙන් ගොඩනගලා. එයා සංකාර වශයෙන් ගොඩනගාගෙන හිතෙන් හට ගන්න රෝග හට ගන්නවා ගැන මුල් වෙනවා. හිත දූෂණය වීමෙන් හට ගන්න රෝගය අපි ඒවට කියනවා. බොහෝ රෝගමූලයක් ඇති වෙන්නේ හිත දූෂ්‍ය වීමෙන්. හිත දූෂ්‍ය වීම නිසා අවශ්‍ය පරිසරයේ යන්තම් සකස් වෙනකොට විශාල ආධාරයක් ලබා දෙනා දූෂ්‍ය මානසිකත්වයෙන් ගොඩනගාපු අර චිත්තජ රූප. අර රෝග වර්ධනය වෙන්න හේතු වෙනවා. ඒ මානසිකත්වයේ සුද්ධායතත් පෙර භව ගණන් වල පෙර කාලයේදී සිද්ධ කරන ලද්දා වූ කර්ම ශක්තිය නැగిලා ආවෝ. ඒ ශක්ති විශේෂයක් එහෙම මතුවලා ආවොත් එහෙම විපාක වශයෙන්. දැන් කොච්චර සුද්ධ වුණා විෂම සෙම් රෝග හදන්න පෙර විෂම රෝගයේ මතු කරපු ලෝභයෙන් මතු කරපු ශක්තිය හේතු වෙනවා. ඒ වගේම යම් කිසි මේ ද්වේෂය හටගත්තොත් ද්වේෂයෙන් කුපිත වන විදිහට ද්වේෂ සහගත වුණොත් ද්වේෂයේ මුල් කරගෙන හටගන්නා පිට කියන කොටස. ද්වේෂයේ මුල් කරගැනීමෙන් පිට හටගන්න හේතු වෙනවා. ඒ ද්වේෂයේ විෂම විදිහට විකෘති විදිහට ක්‍රියාත්මක කළොත් ඒ හේතුව නිසා පිට විසවෙන්න හේතු වෙනවා. පිට විසවීමේ යන්තරමක් රෝග තියනවාද? ඒකට රෝගකාරක ශක්තිය බිහි කරනවා ඒ ශක්තිය. ඒ ශක්තිය ඊට අනුකූල වන්නා වූ රූපකලාපයේ කර්මජ රූප වශයෙන් ඉපදෙව්ව. අපි ඒවට කියනවා අරින්න බැරි විස බීජ. වෛරය ආශ්‍රය කරලා හටගත් ඒවට කියනවා. වෛරය ආශ්‍රය කරන නිසා වෛරස් කියලා. කවුරු නම දැම්මත් දාලා තින්නේ ගැලපෙන නම. වෛරස් කියන එක මොන නමක් හරි වෙන්න පුළුවන් වෙන හරක්. වෛරය ආශ්‍රයෙන් හටගන්නා වූ හේතුඵලය තමයි වෛරස්. වෛරස් වලට ප්‍රතිකර්ම වේදනේ. විෂම කාමී නිසා ලපටි වැඩපිළිවෙල තමයි ඇති කරගන්නේ. බැටි ඉරියව්ව තමයි ඇති කරගන්නේ. බැටි කියලා කියන්නේ මෝරපු නැති ලපටි ඒවා. ඒ ලපටි ඉරියව් ලාමක වැඩ සිද්ධ කරනකොට ඒවා සිද්ධ කරන්නේ ලෝභය මුල් කරගෙන විෂම කාමයේ නිසා හේතු ඒ හේතුයෙන් හටගන්නේ වට කවුරු නව දැම්මත් බැටරිය වල ඉරියව්ව තියෙන නිසා බැක්ටීරියා කියනවා අනික් රෝග මොකද බැක්ටීරියා සහ වෛරස් විෂම කාම රෝගයේ ප්‍රතිකර්ම තිබුණත් විෂම ද්වේෂයේ ප්‍රතිකර්ම අඩුයි ද්වේෂය ඊට වඩා භයානකයි නිසා වෛරස් වලට ප්‍රතිකර්ම අඩුයි. බේත් නැහැ. බැක්ටීරියාවට නම් බේතක් හරි දෙන්න පුළුවන්. ඇති වෙන වෙනසත් ඒ වගේ. රෝගකාරක හට ගන්න ආකාරය. වැඩිපුරම බෝ වෙන්නේ කාම රෝගේ. ද්වේෂ රෝගේ ගොඩනගා ගන්න ඕනේ. කාම රෝගේ තමයි ශීඝ්‍රයෙන් බෝ වෙන්නේ. ඔයින් හැදෙන්න හේතුව පෙර භවයත් එක්කලා තියෙන සම්බන්ධතාවය. මේ භවයේ නෙමෙයි. ලෝතර බුදුරන් වහන්සේට හැදුනේ රෝග. පෙර භවයේ සම්බන්ධතාවය. පෙර භවෙදි ගොඩනගපුවා. පෙර කර්මයේදී වාගේ ලෝතර බුදුනා පළ දෙනවා. මේ පුංචි ළමයාට රෝග හැදෙන ක්‍රම තියෙනවා. පුංචි ළමින්ට බොහෝ කොට හැදෙන සෙම රෝග. වැඩි හිටියට පිත් රෝග. හට ගන්න ක්‍රමෙත් ඒවල. පිත විකෘති වීමෙන් හට ගන්න රෝග මහලු අයට. මැදි වයස අයට. සෙම විසෙවීමෙන් හටගන්න රෝග වැඩි හරියක් ළමයින්. මොකද වෙලා තියෙන්නේ? දැන් අපේ කතාවක් තියෙනවා ධර්මපාල ජාතකේ. අපේ પરම්පරාවේ පුංචි ළමයි කවදාවත් ලෙඩ රෝග කියන එකකින් මැරෙන්නේ නැහැ කියලා. ඒ තරම් සම්මතියක් බිහි වෙලා තිබුණා. ඒකට හේතුව මොකද්ද පෙන්ලා තිබුණේ? ඒ අය පංච දුස්චරිතයෙන් වෙන් වෙච්ච සමාජයක් අහලකවත් පංච දුස්චරිතයනේ. අපි සත්ව ඝාතන කරන්නේ සත්ව මරන්නේ හොරමර වංචා කරන්නේ කාම මිත්‍යාචාරයක යෙදෙන්නේ අපි බොරු කියන්නේ අපි මත්පැන් බොන්නේ මේ ආදී වශයෙන් අපේ සමාජයේ හොඳ ශිෂ්ට සුචරිත සමාජයක්. ඒ ශිෂ්ට සුචරිත සමාජයේ අපිට එහෙම රෝගයක් නැහැ. අපේ පුංචි ළමයි වැරෙන්න හේතු නැහැ කියලා. එහෙම එකක් දැකලා තිබුණා. එහෙනම් පුංචි ළමයාගේ මනස ලොකු වෙනසක් තියෙන දෙයක් කියන්න තියෙනවා. දැන් අපි නිල් ටිකක් ගෙනහල්ලා සායමක් ගෙනහල්ලා රෙද්දකට සායම් පවන්න හදනකොට ඒ රෙද්දේ යම්කිසි ආකාරයෙන් කුණු දූවිලි නම් තිබුණේ. බාහිර දේවල් බැඳිලා නම් තිබුණේ. ඒක පරණ වුණා කියන්නේ බාහිර පොඩි පොඩි කහට බැඳිලා කුණු දූවිලි බැඳිලා තිබුණේ එක. අපි ඕකට අතර නිල් ටික හරි සායම් ටික හරි දාන්න බලනවා. වතුර දාලා මගවලා සායන් කියෝබලා අරගෙන බලනවා අල්ලලා තියනවාද. හැබැයි බලපුවාම අර කුණු තියෙන එකට තව කුණක් අල්ලන්න ඉඩ මදි නිසා. ඒක ඒ කුණෙන් ඒක තිබුණා. අපි තාන් සුදු රෙද්දක් අරගෙන හොඳ එකක් අරගෙන. ඒක ඔබලා බලන්න. බැලුව ගාම දාපු එක අල්ලා ගන්න. කාට දැම්මොත් කාට අල්ලනවා? හොඳ වර්ණයක් දැම්මොත් හොඳ වර්ණය අල්ලනවා. දාපු දාපු හැටියට වර්ණය අල්ලන විදිය රෙද්දක් ඒක. මොකද කුණු ගෑවිලා තිබෙන්නේ නැති නිසා. ඒ වගේ ලපටි ළමයාගේ මානසිකත්වය කියන්නේ කුණු ගෑවිච්ච නැති හෙද්දවා එක. හැබැයි ඕක ඉස්සෙල්ලාම දාන්නේ මොනවද? දාපු දේ තමයි අල්ලන්නේ හොඳට පැහැදිලිව. ඒ ඉස්සෙල්ලාම දැම්මේ රාග කහට නම් එහෙම. සෙම කුපිත කරන ඒවනම්. දාපු ගාම ළමයාගේ මනසට අල්ලන්නේ ඒවා. ඒ මනස ක්‍රියාත්මක වෙන්නේ ඒ තුල. එහෙනම් මේ කාලේ වෙනකොට පුංචි ළමින්ට දාලා තියෙන මොනවද කියවන්න? ලෝකයේ රවට්ටන්න තියෙන සුන්දර යම්කිසි ආගික වැඩ පිළිවෙලක් තියෙනවා නම් ළමයාගේ මනසට ඉස්සෙල්ලා